තස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන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 බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු සද්ධාවන්ත කාරුණික පින්තුනි මේ ධර්ම දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ පස්වෙනි කොටසටයි අභිසන්ද කියන සූත්‍රය. පින්නසන මේ අභිසන්ද සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පුණ්‍ය ගංගාවල් හතරක් අපට දේශනා කරනවා. ඒ පුණ්‍ය ගංගාවල් හතරෙන් පළවෙනි පුණ්‍ය ගංගාව තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ස්ථීර පැහැදීම ඇති කර ගැනීම. එහෙමනම් අපි හැමදාම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ නවආරහාදී බුදුගුණ හදවතින්ම තේරුම් අරගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපිට සරණ යන්න පුළුවන් නම් ඒක පින්නතුනි සැබවින්ම පුණ්‍ය ගංගාවක්. අபிසන්ද කියන තේරුම තමයි ගංගාව. මේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙනවා ඉද බික්කවේ අරිය ශාමකෝ බුද්ධේ අවිච්ඡප්ප සාදේන සමන්නාගතෝ හෝති මහණෙනි ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ස්ථීර වූ පැහැදීමකින් සමන්නාගත වෙනවා. කොහොමද ස්ථීර පැහැදීම ඇති කරගන්නේ? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා. පින්නතුනේ අපි සරණ ගිය භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් නැතුව අපිට මේ ධර්ම ගමන ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති වෙන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපි අනිවාර්යෙන්ම පහදින්නට ඕන. හැම කෙනාම හිතට ගන්නට ඕන ඒ අවබෝධය ගැන පැහැදීමක් නැතුව අපිට සද්ධා චෛතසිකය පහළ වෙන්නේ සද්ධා චෛතසිකයේ කෙනෙකුට බලෙන් දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් මේ සද්ධාව ඇති කරගන්නට අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව අපි පැහැදිලිම ඇති කර ගන්න ඕන. දැන් බලන්න පින්තුන් සමහරුන්ගේ පැහැදීම එක වෙලාවකට පහදිලා. එක වෙලාවකට විතරයි පැහැදීම තියෙන්නේ. එහෙම මිනිස්සු ඉන්නවා. ඒ පැහැදීමට බුදුරජාණන් වහන්සේ වදාारण හරියට අර තරඬල වගේ කියලා. බලන්න උන්වහන්සේ යොදන වචනේ තරඬල. තරඬලේ ස්වභාවය පින්නතුන එහාට මෙහාට වැළෙන ගතිය. උතුරෙන් හුලඟක් එනකොට දකුණට හඹනවා. දකුණෙන් හුලඟක් එනකොට උතුරට හඹනවා. නැගෙනහිරින් හුලඟක් එනකොට බටහිරට වැනෙනවා. බටහිරින් හුලඟක් එනකොට නැගෙනහිරට හැලෙනවා. ඕක තමයි පරඬලේ ස්වභාවය. අන්න ඒ වගේ තමයි සමහර අයගේ පැහැදීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම පැහැදීම තිබිලා මේ ධර්ම මාර්ගයේ හරියට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට කොහොමද පහදින්න ඕනේ? රතන සූත්‍රයේ සඳහන් වෙන විදිහට යතින්ද කීලෝ පතවින් චිතෝසියං පිළිතුරු අහලා තියෙන ඉන්ද්‍රකීලය ගැන නේද? ඉන්ද්‍රකීලය කියන්නේ ලොකු ගල් කණුවක්. අපි හිතමුකෝ අඩි 20ක ගල් කණුවක්. මේ අඩි 20ක ගල් කණුව අඩි 10ක් පොළොවට බස්සනවා. එතකොට පින්නතුන අඩි 10ක් පොළොවට බැස්සවහම මේක සැලවේද? චතුබ්බි වාතයේදී අසම්ප කම්පියෝ සතර දිශාවෙන් හුළඟාමට මේක හෙළ වෙනවද? හෙළ වෙන්නේ අන්න ඒ වගේ ස්ථීර පැහැදීමක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන්න ඕනේ. ඒ අවිච්ඡප්පසාවේ කියලා කියන්නේ. ස්ථීර පැහැදීමක් හෙල්ලෙන්නේ නැති පැහැදීමක් අපි තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති කර ගන්නට ඕන. එහෙනම් අපි මුලින්ම ලෞතර බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ හඳුන්වපු ඒ බුදුගුණ නවයේ පිළිබඳව පින්නතුල මේ බුදුගුණ පිළිබඳව හොඳට දන්නවා. නමුත් කොච්චර දැනගත්තත් පින්නතුල ඒක අපට පාඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි බුදුගුණය මොකද්ද? අරහං. අරහං කියලා කියන්නේ මොකක්ද? අරහං කියලා කියන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ සියලු කෙලෙස් නැති කරපු නිසා රහතන් වහන්සේ නමක්. ඒතර බුදුරජාණන් වහන්සේත් ඇත්තටම රහතන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේගේ විශේෂත්වය තමයි සම්බුත් ඥාණයෙන් තමන්ගේම නාමයෙන් මේ කෙලෙස් නැති කරපු එක. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු එක. මේක පින්නතුනේ පුංචි දෙයක් නම් නෙවෙයි. දැන් බලන්න අපිට මේ ධර්ම මාර්ගයේ යන විදිය නැත්තම් මේ ප්‍රතිපත්ති පුරලා නිවන සාක්ෂාත් කරගන්න විදිය පැහැදිලිව මේ ධර්මයේ තුල තියෙනවා. සිල්ගුණ පුරන්නේ මෙහෙමයි, සමාධිය වඩන්නේ මෙහෙමයි, විපස්සනා වඩන්නේ මෙහෙමයි, මෙන්න මේක කැපයි, මේක අකපයි, හැමදේම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. අතර සත්‍යවිසුද්ධි හැම ගත්තාම නවමහ විදර්ශනා ඥාන හැමදේම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම දේශනා කරලා තියෙද්දි අපිට ආගන්න කොච්චර අමාරුද නේද? අපිට කරුවල යටපත ගන්න දෙයක් තියෙනවද? නැහැ. එහෙම පැහැදිලිවම මේ ධර්ම මාර්ගයේ පෙන්නලත් අපිට ය아가න්න බෑ. තුන්වහන්සේ මේ ධර්මයෙන් මේ ලෝකේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ලක්ෂණය තේරුම් ගත්ත නැති ලෝකයක උන්වහන්සේ තමන්ගේම නාමයෙන් මේ අවබෝධ කළා කියන්නේ පින්නතුනේ අපිට හිතා ගන්නවත් බෑ. එහෙමනම් උන්වහන්සේ රාග, දේශ, මෝහ නැති කළා ඒ නිසා උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. එතකොට පින්නතොනි මේ රාග දේශ මොහයන් සිත් තුළ පවතිනකොට රාගෙන් ඉන්න කෙනෙක්, ද්වේෂයෙන් ඉන්න කෙනෙක්, මෝහෙන් ඉන්න කෙනෙක් එයාගේ ක්‍රියාපටිපාටිය බොහොම අප්‍රසන්නයි. අපි හිතමු මේ කෙලෙස් වලින් ඉන්න කෙනා පින්නතුන් යම් කිසි ක්‍රියාවක් කළොත් ඒක ප්‍රසාද ජනක ක්‍රියාවක් නෙවෙයි. වචනෙන් කටින් වචන වචනයක් පිට කළොත් ඒක ප්‍රසන්න හොඳ වචනයක් නෙවෙයි. සිතින් යම් සිදුවක් හිතුවොත් ඒ සිතුවිල්ලවත් හොඳ එකක් නන් නෙවෙයි මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් සමාජයේට කිසිම කෙනෙකුට හොඳ දෙයක් නම් ඒ කෙලෙස් හිතකින් හිතන්නේ එහෙමනම් බලන්න රාග දේශ මොහ නැහැ කියලා කියන්නේ එතන මොනතරම් නිදහස් වීමක්ද දැන් බලන්න අපේ මේ ආයතන හරහා විශේෂයෙන්ම ඉන්ද්‍රියන් හරහා ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හරහා අපි බාහිර අරමුණු ගන්නවනේ නේද බාහිර අරමුණු කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ අරමුණු අපි ගන්නවා. එතකොට පින්නතර කෙලෙස් වලින් යුක්ත කෙනා මේවා ගන්නකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා හරියට අර වැලි ගොඩකට තෙල් ලක් කළා වගේ. මේ වැලි ගොඩකට තෙල් ලක් කළාම මොකද වෙන්නේ? වැලි ගොඩකට තෙල් වක් කළාම හොඳට ඒක උරා ගන්නවා. පුතග්ජන කෙනා රූප බලනකොට, එහෙන් රූප බලනකොට හරියට වැලි ගොඩකට තෙල් උරා ගන්නවා වගේ කෙලෙස් අනිවාර්යෙන් මේ සිතේ ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරයක් නැත්තම් අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ එහෙන් රූපයක් බලනවා කියලා කියන්නේ එතන ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා. ඊළඟට පින්නතුනි එක කිඳා බහිනවා. ඊළඟට පින්නතුනි කනෙන් ශබ්දයක් අහනකොටත් එහෙමයි. කනෙන් ශබ්දයක් අහනකොට රාග දේශ මොහයන්ගෙන් යුක්ත කෙනා අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා පින්නතුනි ඒ තුල කිඳා බහිනවා. කිඳා බහිනවා කියලා කියන්නේ ඒකෙන් අපිට විශාල අවඩක් සිද්ධ වෙනවා. ඊළඟට පින්නතුනි දැන් නාසයෙන් ආග්‍රහණය කරනකොට නාසයෙන් ආග්‍රහණය කරන කොටත් එහෙමයි කෙලෙස් සහිත පුජ්‍යලයා පින්නතුනි නාසයෙන් ආග්‍රහණය කරනකොට ඒක කිඳා පහිනවා ඊළඟට දිවෙන් රස විඳිනකොට එතන අනිවාර්යෙන් මැලීමක් ගැටීමක් ඇති වෙනවා කයට පහස ලැබනකොටත් එහෙමයි එතන ඇලීමක් ගැටීමක් තියෙනවා හිතට ඉතින් අරමුණු ගන්න කොටත් එහෙම ඇලීමක් ගැටීමක් තියෙනවා. එහෙනම් දැන් පින්නතුනට තේරෙනවා සාමාන්‍යයෙන් පුතත්ජන කෙනා මේ ආධ්‍යාත්මික ආයතනයන්ගෙන් බාහිර ආයතන විඳිනකොට එයා අනිවාර්යයෙන්ම කෙලෙස් ඇති කරගන්නවා. නමුත් රහතන් වහන්සේට එහෙම ප්‍රශ්නයක් තියනවාද? රහතන් වහන්සේට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට ඇස් තියෙනවා. උන්වහන්සේ රූප බලනවා. නමුත් උන්වහන්සේට මේ ඡන්ද රාගය නැහැ. ඒ නිසා උන්වහන්සේ සැනසille වැඩ ඉන්නවා. සුවිමුක්ත චිත්තෝ. තථාගතයන් වහන්සේටත් අනිත් අනිත් ඉන්ද්‍රියන් තියෙනවනේ නේද? කනෙන් සංසහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, ඊළඟට කයට පහස විඳිනවා. හැබැයි තථාගතයන් වහන්සේට මොකද ප්‍රශ්නයක් තියනවාද? නෑ. ඒකට හේතුව මොකක්ද? හේතුව තමයි තථාගතයන් වහන්සේගේ හිතේ කෙලෙස් නෑ. හරියට නෙළුම් කොළයට වතුර දැම්මා වගේ. දැන් නෙළුම් කොළයකට වතුර දැම්මට වතුර හිටිනවද? නෑනේ. ඒ නොලි කොළේ වතුර තිනුට එහාට මෙහාට වතුර බින්දුව යනවා. අනිත් පැත්ත හැරෙවොත් බිමට වැටෙනවා. කවදාවත් ඒ කොළේට වතුර ටික අල්ලන්නේ නෑ. ඉතින් ඔය උපමාවෙන් තේරුම් ගන්න බැරිද රහතන් වහන්සේගේ හිත? තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න අපි ඇහෙන් රූපයක් දැක් බැලුවොත් හරියට තෙල් ගොඩක වැලි ගොඩකට තෙල් ටිකක් දැම්මා වගේ. වැලි ගොඩට තෙල් දාපු ගමන් කෙලින්ම කිඳා බහිනවා. රහතන් වහන්සේ ඇහෙන් රූපයක් දැක්කහම කොහොමද? නෙළුම් කොළයකට වතුර ටිකක් දැම්මා වගේ ඒකේ උන්වහන්සේ ඇලෙන්නේ නෑ. එතකොට බලන රහතන් වහන්සේ මුළු ලෝකයේම නිදහස් නේද? එහෙමනම් පින්නතුනේ මෙන්න මේ විදිහට අපි මේ රහතන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ මේ අරහං ගුණය පිළිබඳව විශේෂයෙන් මේ අරහං ගුණය බොහෝම හොඳට විස්තර කරලා තියෙනවා. නමුත් මම මේ බණ ටික කියන්නේ මෙයන් හිතට වදින්න. දැන් බලන්න අනාථ පින්නික සිටුතුමා අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් ධනෙ වියදම් කරලා බුදුරජාණන් වහන්සේට සුදු හඳුන් මාලිගයක් හැදුවා. සත්මහල් ප්‍රාසාදයක් වගේ මේ මාලිගය පේන්නේ. බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ සිටුවරයාට අනුකම්පාවෙන් මේ කුටිය පිළිගත්තා. හැබැයි වස් කාලය ඉවර වෙච්ච ගමන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්න සූදානම් වුණා. උන්වහන්සේ චාරිකාවේ වැඩම කරන ගහක් මුලක, වැලි තලාවක, නැත්තම් එලිමහනේ, ගන්දෙනක උන්වහන්සේ වැඩ ඉන්නවා. සාමාන්‍ය පුතග්ජන කෙනෙක් මහා වටිනා මාළිගයක හිටියොත් සාමාන්‍යයෙන් කියන්නත් මේක හරි වටිනවා. මේක සුදු හඳුන් ලීයෙන් හදලා තියෙන්නේ. මේක පරිසම් කරගන්න ඕනේ. විරු ගහන දෙන්න බෑ. ඔය විදිහට හිතන්නේ නැද්ද? හිතනවා. ඒක තමයි පුතග්ජනකමේ ස්වභාවය. නමුත් බුදුරජාණන් වහන්සේ හරියට අර හංස අර විලා හැපහැරලා යන හංසෙක් වගේ ඒ පිළිබඳව කිසියම් බැඳීමක් උන්වහන්සේ ළඟ සිත් තුළ පහළ වෙන්නේ නැහැ. එතකොට බලන්න පින්නතුනි මොන තරම් සමසිල්ලක්ද ඕක. එහෙනම් ওই අරහන් ගුණයට අපි හොඳට පහදින්න ඕනේ. පහදින තරමට තමයි අපිට මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධ. මේ සම්මා සම්බුද්ධ ගුණය පරෝපදේශ රහිතව උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. පින්නතුනි මේ සම්මා සම්බුද්ධ ගුණය මුළු ධර්මයේ තුලින්ම විද්‍යමාන වෙනවා. දැන් බලන්න සූත්‍ර පිටකේ ගත්තත් අපිට සූත්‍ර 20000කට ආසන්නව කියවන්න තියෙනවා. මේ සූත්‍ර කොහෙන් ආරම් බැලුවත් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ සරුවත් සාඥානෙ විද්‍යමාන වෙන්නේ. ඊළඟට බලන්න විනය පිටකේ ගත්තාම හිතාගන්න බෑ තථාගතයන් වහන්සේගේ අවබෝධය. අභිධර්ම පිටකේ ගත්තාමත් එහෙමයි ඒ කුසල් සිත්, අකුසල් සිත්, ක්‍රියා සිත්, විපාක සිත් මේ හැම දෙයක්ම උන්වහන්සේ තාම පැහැදිලිව අපිට බොහෝම හොඳට කියලා දීලා තියෙනවා. ඉතින් ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණය තාම හොඳට පැහැදිලි වෙනවා. දැන් බලන්න පින්නතුනේ අපි ගත්තොත් පටිච්ච සමුප්පාදේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන්නේ පටිච්චසමුප්පාදය කියලා. මොකද මේ ධර්මයේ තුල කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන දේවල් නැහැ නේද? අරක වුණා මේක වුණා කරන හැම දෙයකම හේතුවක් තියෙනවා. එතකොට බලන්න දැන් සාමාන්‍යයෙන් අපි ලෙඩක් හැදුනොත් අපි කියන්නේ මම මේ ලෙඩ වෙන්න හේතුව පහුගිය කාලේ ගොඩක් වැඩ තිබුණා. නැත්තම් Tamanට ප්‍රෙෂර් හැදුනොත් කියන්නේ ආ මට මේ gedara ප්‍රශ්න නිසා තමයි කාට හරි අපේ ලෙඩේ අපි දානවා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ අපට මේක කොච්චර හොඳට පැහැදිලි කරනවද මේ පටිච්චසම්පාදයේ තුලින් අපි හැමෝම වයසට යනවා. අපි හැමෝම ලෙඩ වෙනවා. අපි හැමෝම නාකි වෙනවා. අපි හැමෝම පින්නත ව්‍යාධියට පත් වෙනවා. කොටින්ම අපි මරණයට ඒකාන්තයෙන්මපත් වෙනවා. ඒක දැන් බලන්න අපි හැම දිනාටම ඉරණම ඒකාන්තයෙන්ම සාධාරණයි. ඇයි අපිට මෙහෙම වුනේ? අපිට මැරෙන්න සිද්ධ වුනේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඉපදුනේ නැත්නම් අපිට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවද? නෑ. බලන්න බුදුරජාණන් වහන්සේ අපි ලෙඩ වෙන්න හේතුව අරයවත් මෙයාවත් කවුරුත් නෙවෙයි අපි ලෙඩ වෙන්න හේතුව අපි ඉපදිච්ච නිසා ලෙඩ වුනේ. අපි මරණයටපත් වෙන්නේ කවුරු නිසාවත් නෙවෙයි ඉපදිච්ච නිසා. එතකොට බලන්න ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ පින්නතුනි භවය නිසා. විපාක පිණිස කර්ම සකස් සිත් නිසා. හොඳයි විපාක පිණිස කර්ම සකස් වුනේ. විපාක පිණිස කර්ම සකස් වුනේ පින්නතුනේ උපාදාන නිසා දැඩිව බැඳී ගිය නිසා දැඩිව බැඳී ගියේ තණ්හාව නිසා නිකන් බැඳෙන්නේ නැහැනේ තණ්හාව නිසා තමයි දැඩිව බැඳී ගියේ තණ්හාව සකස් වුනේ මොකක් නිසාද විඳීම නිසා අපි හැමෝටම මේ ආසාව ඇති වෙන්නේ විඳීම නිසා විඳීම සකස් වුනේ මොකක් නිසාද විඳීම සකස් වුනේ ස්පර්ශය නිසා. ස්පර්ශය හැදුනේ ස්පර්ශය හැදුනේ මේ ආයතන හය නිසා. ආයතන සකස් වුනේ නාම රූප නිසා නාම රූප සකස් වුනේ සංස්කාර නිසා සංස්කාර හැදුනේ අවිද්‍යාව නිසා බලන්න පින්නතුනේ මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නුවණින් කල්පනා කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධිය ගැන සැකයක් ඇති වේද? කිසියම් දවසක පින්නතුනි ඒ සම්මා සම්බුදු ගුණය පිළිබඳව කිසියම් සැකයක් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේට පුදුමාකාර විදිහට පුළුවන් මේ ධර්මය අන් අයට දේශනා කරන්න. දැන් බලන්න නොයේ දෘෂ්ටි හදාගත් අය. නොයේ දෘෂ්ටි ජාලා හදාගත් අය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා නොයේ ප්‍රශ්න අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම සැහැල්ලුවෙන් ඒවට උත්තර දුන්නේ නැද්ද? උත්තර දුන්නා. දැන් බලන්න එක දවසක් එක බමුණෙක් එයා හිතුවා මේ බුදුරජාණන් වහන්සේ තරක් ගන්න බෑනේ හොඳයි මං හොඳ දෘෂ්ටියක් හදාගෙන යන්නම් කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි ශ්‍රමණ බවන්දා උත්තමයන් වහන්සේ මම කිසිම දෘෂ්ටියකට ප්‍රිය කරන්නේ නැහැ කිව්වා. මම කිසිම දෘෂ්ටියකට ප්‍රිය කරන්නේ නැහැ. මෙයා හිතුවා බුදුරජාණන් වහන්සේ මේකට උත්තර දී ගන්න බැරි වෙයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහොම සෑහලුවෙන් මේ බමුණගෙන් අහන බමුණ ඔබ කිසියම් දෘෂ්ටියකට දුර් ප්‍රිය කරන්නේ නේද? ඒකට කැමති නේද? ඕ ඒකට මම කැමති. ඒක තමයි කොයාගේ දෘෂ්ටිය. ඉතින් බලන්න සාමාන්‍ය වෙන කෙනෙක් නම් හිර වෙනවා. නමුත් තථාගතයන් වහන්සේලා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්මා සම්බුදු ගුණයට අපි ගොඩාක් පහදින්නට ඕන. ඊළඟට පින්නතුන් දැන් බලන්න විද්‍යාචරණ සම්පන්න. විඥාචරණ සම්පන්න කියලා කියන්නේ මොකක්ද? විඥා කියලා කිව්වහම අද මේ තියෙන බහුවිද්‍යා නෙවෙයි. මේක සැබෑම විද්‍යාව. විඥා කියලා කිව්වම ත්‍රිවිද්‍යා. පුබ්බේ නිවාසානසති ඥානෙ, චතුපපාත ඥානෙ, ආසවක්ඛ ඥානෙ. ඒකට බලන්න පින්නතුරු දැන් සාමාන්‍ය අද විද්‍යාව ආධාරණ අයගේ මේ කෙලවරක් නැහැ. අද හොයා ගන්න දේ නෙවෙයි හිත කියන්නේ. හිත හොයා ගන්න දේ නෙවෙයි අනිද්දා කියන්නේ. ඒගොල්ලෝ නොයේ හොයා ගැනීම කළා ඒ විද්‍යාවන් මේගොල්ලෝගේ ජීවිතවලට සම්බන්ධ නැහැ. තරණ ධර්ම නැහැ. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාස කියන ඒ පෙරවිසෝ කඳ පිළිවෙල උන්වහන්සේ දානවා. දැන් බලන්න ඕනම සත්‍යයේ පෙර ආත්ම භාවය උන්වහන්සේට හොඳට තේරෙනවා. උන්වහන්සේ අනුව ධර්ම දේශනා කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ පින්න පාතේ වඩිනකොට මාන්න අධික බමුණෙක් මේ බමුණා කල්පනා කළ මගේ ජීවිතයේ බොහොම පිරිසුදු ජීවිතයක් මම නොයඳුල් ජීවිතයක් නොයඳුල් ජීවිතයක් නිසා මම හැමදේම ඉඳුල් දේවල් මාර්ජ කළා නැහැ. ඒ නිසා මගේ මූර්ත ශරීරයක් දාන්න ඕනේ ඒ වගේම තැනක. එහෙම හිතලා විශාල වනස්පති වෘක්ෂයක් නුග ගහක් එයා කැපුවා. කපලා මෙතන කාගේවත් මූර්ත ශරීරයක් මිහිදම් කරලා නැතුව ඇති. එහෙම හිතලා දැන් මෙයා ලොකුවට වැඩ. බලන්න ඉතින් එහෙම මාන්න ත්‍රිවිධ මිනිස්සු හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බමුණ ළඟට ආවා. බමුණ මොකද්ද මේ කරන්නේ? ශ්‍රමණේ මගේ ජීවිතේ නොඉඳුල් ජීවිතයක්. මම මේ කරන්නේ මගේ මම මරුණට පස්සේ මගේ මූර්ත ශරීරය නොඉඳුල් තැනක තැන්පත් කරන්න ඕන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ බමුණගෙන් අහන ඔයාගේ නම මොකක්ද? ඉතින් බමුණා කියන මගේ නම උපසහල්ල. බුදුරජාණන් වහන්සේ වදාරනවා බමුණ උපතහල්ල කියන නමින්ම මේ ස්ථානයම 14000 සතාවක් ඔයා මෙතන මිහිදන් ගත කරලා කියනවා. ඒකට බලන්න උන්වහන්සේගේ විද්‍යාව පුබ්බේ නිවාස කියන මේ පෙර ආත්ම භාව බලන්න පුළුවන් ඒ නුවණින් උන්වහන්සේ දැක්කා 14000 සතාවක් ඒ ස්ථානයේම යාගේ මූර්ත ශරීරය තැන්පත් කරලා තියෙනවා. එතකොට බලන්න දැන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වගේ එකක්ද දෙකක්ද? දැන් පිළින්දවත්ස මහරහතන් වහන්සේ බලන්න. පිළින්දවත්ස මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේ වසලවාදීන් කතා කරන්නේ. මිනිසුන්ට කතා කරන්නේ මේ වරෙන් ඵලයන් මේක කරපන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිල්ලක් ගියා. මේ හාමුදුරුව කතා කරන්න දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මගේ පුත්‍රයා. පුත්‍රයා කියලා කියන්නේ රහතන් වහන්සේලාට. මගේ පුත්‍රයා මේ කිසියම් කිලුටක් නිසා මෙහෙම කතා කරනව නෙවෙයි. රාග දේශ මොහ බිඳුවක්වත් නැහැ. හැබැයි ආත්ම 500ක්ම සිටුවරෙක් කියලා හාමු කෙනෙක් කියලා ඉඳලා තියෙනවා. ඉතින් මිනිසුන්ට කතා කරේ විදිහට. ඒ රහත් වෙලක් තර කෙලෙස් නැහැ කෙලෙස් ගතිය තිබුණා. එතකොට බලන්න පිණිසුනේ පුරුදු තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා කිලින්දවත් මගේ පුත්‍රයාගේ දෝෂයක් නෑ මේක සසරදී විච්ච දෙයක්. එතකොට බලන්න පිණිසුනේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දකින්නේ මොකෙන්ද? පුබ්බේ නිවාස ඥානෙන්. එතකොට බලන්න මේක විද්‍යාවක් නෙවෙයි. ඊළඟට බලන්න චතුපපාත චතුපපාත ඥානය කියලා කියන්නේ මේ සත්‍යයන්ගේ ඉපදීම, චුතවීම ඒ දන්නා නුවත. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝක මෙන්න මේ දිව්‍ය ලෝකේ මෙන්න මේ විපාකේ නිසා මෙන්න මේ දිව්‍ය ලෝකේ යනවා අපායට මෙන්න මේ විදියට වැටෙනවා මේ අපායේ ආවිස මෙච්චරයි මෙන්න මේ අපායේ මෙච්චරයි මේ විදිහට පින්නතුනි සියලුම දෙවියන් වහන්සේ දැකලා අපට දේශනා කළා. ඒත් එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විද්‍යාවන්ගෙන් යුක්තයි. ඊළඟ ඊළඟට බලන්න ආශ්‍රවක්ෂේ ඥානය. ආශ්‍රවක්ෂේ ඥානය කියලා කියන ආශ්‍රවයන් සොය කරන ඥානෙ නැති කරන ඥානෙ. සමහර වෙලාවට අබුද්ධෝපාද කාලවල කර්මස්ථාන වඩලා ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේට එහෙම ගිය බ්‍රහ්මයෝ හිතන්නේ කෙලෙස් බිඳුවක්වත් නැහැ කියලා. ඉතින් බලන්න දැන් මේව සංඥා නාසඤ්ඤා කියන බ්‍රහ්ම ලෝකයට ගියාම කල්ප 84000ක් වේ ආයස. කල්ප. දැන් කල්ප 84000ක් වම් පුංචි කාලයක්ද නේද? දැන් මේ මහා භද්‍ර කල්පයට එක කල්පයට බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙලා තියෙනවා. එතකොට පින්නතුනේ මේ ලෝක විනාශ මොනතරම් අවස්ථාවෙන්ද ඇත්තේ? ඊළඟට මිනිසුන්ගේ ආයස අසංකේ දක්වා මොනතරම් අවස්ථාවල මේ එක කල්පය තුල යන්නේ නැද්ද? ඒකට කල්ප 84000ක් වහල අපිට ඉතා ගන්නවත් පුළුවන්. නමුත් පින්නතුනි එතනක් ඉඳලා ඒ අය නම නැවත අපායට වැටෙන්න පුළුවන්. ඒ අයගේ හැංගිච්ච කෙලෙස් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. සමහර කෙනෙක් රූපාවතර අරූපාවතර මේ බ්‍රහ්ම ලෝකවල ඉන්න පුළුවන්. මම දැන් කෙලෙස් නැසලා ඉන්නේ කියලා. නමුත් තථාගතයන් වහන්සේ සියලු ක්ලේශයන් දකිනවා. ආසරක්ෂය ඥානය. එතකොට බලන්න මේක සැබෑම විද්‍යාව නෙවෙයි. පින්නතුනි මේක සැබෑම විද්‍යාව. එතකොට බලන්න උන්වහන්සේ ඒ විද්‍යාව තුළ ඉඳගෙන ඒ විද්‍යාව උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධයි. සාමාන්‍යයෙන් ලෝකයේ දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි බණ කියනකොට උනත් සමහර ස්වාමීන් වහන්සේලා අපි උනත් කියනවානේ මම ඉස්සර නම් මේක මෙහෙමයි කිව්වේ නමුත් දැන් ධර්මයේ කියලාගෙන යනකොට මේක මට හොඳට තේරුණා මේක මෙහෙම නෙවෙයි මෙහෙම වෙන්න ඕනේ කියලා අපි කියනවා දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා උන්වහන්සේ අවුරුදු 35 දී මේ සත්‍ය අවබෝධ කළා උන්වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන් පෑවා ඒතර උන්වහන්සේගේ දැනුම ඒ කාලේ වැඩි වුණා එහෙම එකක් ඕනේ එදා අවුරුදු 35 දී අවබෝධ කරගත් ධර්මයමයි පින්නතුනි අවුරුදු 80 වෙනකන් උන්වහන්සේ බෙදා දුන්නේ. නමුත් සාමාන්‍ය මේ ලෝකේ ඕන මොගතේ අද කියන එක නෙවෙයි හෙට, හෙට කියන එක නෙවෙයි අනිද්දා වෙනස් වෙනවා. අපි උනත් කියනවා ඉස්සර මන් තේරුම් අරන් තිබ්බේ මෙහෙමයි, දැන් මෙහෙමයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක වචනයක්වත් උන්වහන්සේ වෙනස් කරලා තියෙනවා. එක ශික්ෂාපදයක්වත් උන්වහන්සේ වෙනස් කරලා තියෙනවා. නෑ පින්නතුනි මොකද උන්වහන්සේ මේ විද්‍යාවෙන් යුක්තයි ඒ වගේම එක බද්ධ වෙලා තියෙන්නේ. දැන් බලන්න සාමාන්‍ය අපි ගත්තොත් මහා උසස් උගතෙක් ඉන්නවා. ඊට බොහොම දැනුමක් තියෙන මොන හරි විෂයක් සම්බන්ධව. විශ්වවිද්‍යාලයක උගන්වනවා. ඉතින් කතිකාචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් කියලා අපි නම් කරනවා. එතකොට පින්නතුනේ දැන් එයා ඒ තමන් උගන්වන ආයතනයේට බොහොම වැදගත් කෙනෙක්. නමුත් පින්නතුනි කෙලෙස් සහිත පුද්ගලෙක්. අපි හිතමු ගෙදර આવොත් එයාට ඒ තත්ත්වේ නැහැ. දැන් බලන්න එයාගේ ඒ දැනුම එයාගේ ජීවිතයට සම්බන්ධ වෙලා නැහැ. දැන් අපි හිතමු එයා කොහේ හරි මත්පැන් බොන තැනකට ගිහලා මත්පැන් බිව්වොත් එයාට සාමාන්‍යයෙන් එයා හොඳටම වෙරි වෙලා හිටියොත් කියන්නේ බේබද්දා කියලා. අර බලන්න එයාගේ අර තියෙන දැනුම එතෙන්ට නැහැ. ඊළඟට එයා මොකක් හරි නරක වැඩක් කරොත් අපේ යාට කියන සල්ලාලයා කියනවා. බලන්න ඒක වෙනස් වෙනවා. අර යා ධම්ම යාගේ උගත්කම වෙනස් වෙනවයි බද්ධ වෙලා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ විද්‍යාවන් සමග උන්වහන්සේ බද්ධ වෙලා ඉන්න විද්‍යාතරණ සම්පන්න. ඊළඟට පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ සුගත සුගත කියලා කියන්නේ සාමාන්‍ය සුන්දර ගමන කියන එකනේ. ඇත්තටම සුන්දර ගමන කියලා කියන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් කරපු නිසා. ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් කරන උන්වහන්සේ අතාර්ථය කරා ගියා. ඉතින් අපි උනත් දැන් කියනවනේ සාමාන්‍යයෙන් හොඳට යන දරුවෙක් දිහා බලලා පුතා ඔයා යන මාර්ගය හොඳයි කියලා කියන්නේ නැද්ද? කියනවා. කියන්නේ යාගේ වැඩපිළිවෙල හොඳයි කියන එකනේ අපි කියන්නේ නේද? ඒකෝ මේ මාර්ගයක් ගැන කතා කරන්නේ නෑනේ. ඊළඟට නරකට යන දරුවෙක් දිහා බලලා අම්මා තාත්තා කියන්නේ දොයේ මග නම් එච්චර හොඳ නෑ. ඔය මගේ ගියොත් නම් ඔයාට වැඩි කල් යන්න බෑ. ඒ මොකද ඒ යාගේ වැඩපිළිවෙල හොඳ නෑ කියන එක. ඒක සුගත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යන්න ඕන නියම මාර්ගේ ගමන් කළා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, ඊළඟට සම්මා ඥාන, සම්මා විමුක්ති. ඉතින් මේ අංග 10 සම්පූර්ණ කළා මේ උතුම් මාර්ගයේ ගමන් කළා ඉතින් පින්නසුනේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන හොඳට පරිශීලනය කරන කෙනෙකුට පින්නතුනේ මොනතරම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති වෙනවද නේද? එහෙමනම් සුගත කියලා කියන්නේ සුන්දර ගමනක් උන්වහන්සේ වැඩම කළා. ඊළඟට ලෝකවිදු. විදු කියලා කියන්නේ සියල්ලම අවබෝධ කළා කියන එකනේ. උන්වහන්සේ සියලුම ලෝක අවබෝධ කළා. සත්ත්ව ලෝක, භෞතික ලෝක සියල්ලම අවබෝධ කළා. පින්නතුනේ ලෝකයන් අවබෝධ කරලා උන්වහන්සේ ලෝකෙන් එතර වුණා. ඒක තමයි ලෝකවිදෝ කියන්නේ. එතකොට බලන්න අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මොන තරම් පැහැදීම ඇති කර ගන්න ඕනද? සියලු ලෝක උන්වහන්සේ අවබෝධ කරා. උන්වහන්සේ අවබෝධ නොකරපු ලෝකයක් නැහැ. ඊළඟට අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. අනුත්තරෝ පුරුෂ ධම්මසාරති කියලා කියන්නේ පුහුණු කරන, দমনය කරන නැත්නම් හික්මෝන කෙනාට. දැන් බලන්න අපි සාමාන්‍ය ඇත්තු හික්මන අය ඉන්නවා. ඊළඟට සමහරවිට ඔය සුනකයන් පුරුදු කරන අය ඉන්නවා. ඊළඟට මිනිස්සු උගන්වන මිනිස්සු ඉන්නවා හික්මෝන අය ඉන්නවා. මේ සියලු දෙනාටම අක්‍රම හික්මවන උත්මයා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒකයි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති කියලා කියන්නේ. දැන් බලන්න චුල්ලපන්තක හාමුදුරුවෝ තුල්ලපන්තක හාමුදුරු පුංචි හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ගයියක් මහාන වෙලා හිටියේ අයියා කියව මල්ලට මෙන්න මේ සතරපද ගාථාව පාඩම් කරා. මේ පුංචි හාමුදුරු මාස 3ක් පාඩම් කළා පාඩම් ඉතින්නේ නැහැ. එක වචනයක් පාඩම් ඉතින්නේ නැහැ. අයියා කිව්වා එහෙනම් මෙහෙම කෙනෙකුට මේ සාර්ථකේ හරියන්නේ නැහැ වා ගෙදර යන්න කිව්වා. මේ පොඩි හාමුදුරුවෝ ගෙදර යන්න කැමති වුණේ නැහැ. ජේතවනාරාමේ ඉස්සරහට වෙලා මේ පොඩි හාමුදුරුවෝ අඬනවා. තථාගතයන් වහන්සේ මෙතෙන්ට වැඩම කළා. ඒක මොකද අඬන්නේ? මටම ගෙදර යන්න කිව්වා. මේ ගාථාවක් පාඩම් හිටින්නේ කියලා. තථාගතයන් වහන්සේ කිව්වා මේ ශාසනය එහෙම කාටවත් ඒ ශාසනය තමන්ගේ සහෝදරයෙක් නෙවෙයි, මහා පන්තකක නෙවෙයි. එහෙම කියලා මේ චුල්ලපන්තක හාමුදුරු මේ පොඩි හාමුදුරු එක්කන් ගිහිල්ලා පිරිසුදු රෙද්දක් දුන්නා. පිරිසුදු රෙදි කෑල්ලක් දීලා රජෝහරණම් රජෝහරණම් කියලා මෙරිති කෑල්ල අත ගන්න කිව්වා. රජෝහරණම් කියන්නේ කිලිටු අතහරිනවා. කිලිටුව අතහරිනවා කියලා අත ගන්න කිව්වා. මේ පොඩි හාමුදුරු දැන් කිලිටුව අතහරිනවා කිලිටුව අතහරිනවා කියලා අත ගන්නවා. නමුත් ටිකක් වෙලා යනකොට මේ රෙද්ද කිලිටු වෙන්න පටන් ගත්තා. තුන්වහන්සේ ගැඹුරට මේ කාරණේට හිත යොදාගත්තා. ඉතින් පින්නතුනේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේගේ හිත දීවිනු වීගෙන එනකොට බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. උන්වහන්සේ සෞඛ්‍යලසුන්නතා මහරහත් භාවයට පත් වුණා. බලන්න හික්මෝපු විදිහ. ඊළඟට එදා දහස් නමකට දානයකට ආරාධනාවක් තිබුණා. 99 නමක්ම ගියා. 999 නමක්ම වැඩියා. තුල්ලපන්තක හාමුදුරුවෝ පන්සලේ මහපන්තක සහෝදරයා මේක දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේකව පන්සලේ තව හාමුදුරුවමක් ඇති එක්කන් එන්න. ඉතින් මිනිස්සෙක් කැරියා යනකොට දහසක් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ උපාසක තුමා ඇවිල්ලා කිව්ව බුදුරජාණන් වහන්සේට එක නමක් නෙවෙයි දහස් නමක් පන්සලේ වැඩ ඉන්නවා. එහෙනම් තුල්ලපන්තක කියන ස්වාමීන් වහන්සේ එක්කන් එන්න. ඉතින් මේ මිනිස්සු ආයෙ දෝගෙන ඇවිල්ලා කවුද චුල්ල පන්තක? ඔක්කොම කියන මමයි චුල්ල පන්තක. ආයෙත් මේ මිනිස්සු ආවේ දාන තුනට ගිහිල්ලා කිව්වා හැමෝම චුල්ල පන්තක කියනවා. ඉතින් එහෙමනම් ඉස්සෙල්ලාම චුල්ල පන්තක කියන ස්වාමීන් වහන්සේගේ සිවුරෙන් අල්ලගන්න. තථාගතයන් වහන්සේ කියපු විදිහට මේ මිනිස්සු ඇවිල්ලා ඉස්සෙල්ලාම චුල්ල පන්තක කියපු ස්වාමීන් වහන්සේගේ සිවුරෙන් අල්ලනකොටම අනිත් 999 දෙනාම අතුරුදහන් වෙනවා ඉතින් කියන ඔබ වහන්සේට දානට එන්න කිව්වා. ඒ වෙලාවේ හොඳයි මම එන්නම් කියලා පොළොව පලාගෙන ආසනෙ මතුවෙනවා. ආසනෙ ළඟ. ඉතින් බලන්න පින්නතුනි මෙච්චර දක්ෂතා ඇති 이르දි සම්පන්න වික්ෂුන් වහන්සේලා බිහි කරන්න පුළුවන්නේ මේ අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති ගුණය නිසා. දැන් බලන්න ගාථාවක් පාඩන්නේ නැහැ කියලා gedara යවන්න හිටපු ස්වාමීන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ මේ වගේ පුංචි පුංචි කතා අපි දැනගත්තාම අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ගුණේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඊළඟට පිළිතුරු සත්තා දේව මනුස්සාන. සත්තා දෙව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට බලන්න දෙව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ පින්නතුනේ දැන් සත්තා කිව්වම දැන් ඉන්දියාවේ තිබිච්ච පැරණි වචනයක්. ඉස්සර ඔය ඉන්දියානු සමාජයේ ගැල් වලින් තමයි බඩු බාහිරා එහාට මෙහාට ඇද්දේ. ඉතින් ගැල් 510 එක දිගට එක වෙලාවට යනවා. සමහර අවස්ථාවල ඔය කාන්තාර මැද්දෙන් යනකොට මේ ගැල් කරු රැයට යන්නේ මොකද ඒ තරම් රස්නේ. ඉතින් කාන්තාරවල පාරවල් නැහැනේ. ප්‍රධාන ගැල් කරුවා අර කාරකා දිහා බලාගෙන තමයි පාර සතහන් කරගෙන යනවා. එයාට කියන සත්තු කියලා. කියන්නේ කාන්තාරයේ තරණය කරන්න උපකාර කරන නිසා. ඒතර බුදුරජාණන් වහන්සේට සත්තා කියලා කියන්නේ සසර කතරින් ඈතර වෙන්න දෙව් මිනිසුන්ට උන්වහන්සේ උපකාර කරනවා සත්තා දේව මනුසානං. ඊළඟට පින්නතුනි බුද්ධෝ බුද්ධෝ කියලා කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ අන් අයට කියා දෙන්න පුදුම හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒක පින්නතුනි පළවෙනි දේශනාවේ ඉඳලාම අපට පැහැදිලි නේද? දැන් බලන ධම්සක්කයතුම් සූත්‍ර දේශනාව දිව්‍ය ලෝක 6ටම 6 වෙනි දෙවියෝ ඇහුවා. බ්‍රහ්ම ලෝක 16. ඊළඟට මනුස්ස ලෝකය. මේ හැමෝම මේ ධර්මය අවබෝධ කරගත්තේ නැද්ද? බලන්න ඒ අවබෝධ කළේ බුද්ධෝ තමන් අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය අන් අයට අවබෝධ කළා බුදුරජාණන් වහන්සේ දුන්නා. ඊළඟට දෙවෙනි දේශනාව අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව. මේ දේශනාව අහලා අර පස්වග ස්වාමීන් වහන්සේලා සෞඛලසුන්නසා මහා රහත් භාවයට පත් වුණා. ඔය වගේ පින්නතුනේ උන්වහන්සේගේ හැම දේශනාවකින්ම මේ අනවරාග්‍ර සංසාරයේ දුක් විඳින සත්‍යයන් යථාර්ථේ කරා ගියා බුදුෝ ඊළඟට භගවා මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්තයි. එහෙමනම් මෙන්න මේ විදිහටයි පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේට පහදින්නට ඕන. මේ විදිහට පැහැදුනොත් මේ අකලත් ප්‍රසාදේ ස්ථීර පැහැදීම අපේ සිත් තුළ තිබුණොත් අපි දානයක් දුන්නොත් ඒක හරියම සාර්ථකයි. අපි සීලයක් ආරක්ෂා කළොත් ඒක ඉතාම හොඳ සීල විසුද්ධියක් බවට පත් වෙන සීලයක් බවට පත් වෙනවා. භාවනාවක් කළොත් ඒ භාවනාව සාර්ථකයි. ඒ වගේම පින්නතුන මේ බුදු ගුණ නවයේ පිළිබඳව තමන්ට තේරෙන විදිහට යම් කිසි අදහසක් තමන්ගේ සිතේ තිබුණොත් එතන බුද්ධානුස්සතිය වැඩෙනවා. ඊළඟට මේ ධර්ම මාර්ගයේ අන්ත අනිවාර්යයෙන්ම අපි සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව පහදින්නට ඕන. එහෙනම් මේ අභිසන්ද සූත්‍රයෙන් පුණ්‍ය ගංගාවන් හතරක් උන්වහන්සේ දේශනා කළා කියනවා. මේ කාලයේ පමණින් එක ගංගාවක් පිළිබඳව තමයි මම මේ පින්නතුලට කරුණු පැහැදිලි කරේ. පින්නතුනි අනිත් ගංගා තුන තමයි ධර්ම රත්නයේ කෙරෙහි පැහැදීම, සංඝ රත්නයේ කෙරෙහි පැහැදීම, ආර්යකාන්ත සීලය. එහෙමනම් සීලයත් පුංචි කාර්යයක් නෙවෙයි අපේ මේ ධර්ම ගමනට කරන්නේ කියන එක අපි හැමෝම මතක තියාගන්නට ඕන. එහෙමනම් පින්වත් හැම දිනාටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපීමිත ප්‍රසාදයක් ඇති කරගන්නට මේ අභිසන්ද සූත්‍ර දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ තුලින් අපේ ඉලක්කය වන යමා මහ නිවන දක්වාම යා ගැනීමට මේ දේශනාවත් උපකාර වේවා කියලා කවුරු ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති